අපේ ස්වාමින් වහන්සේත් සිල්මෑනියොත් ඇතුළු සියලුම පින්වතුන්ටයි මතක් කරන්නේ අපි මේ වෙලාවේ පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා කාරණා දෙකක් ඉෂ්ට කර ගැනීම සඳහා එකක් තමයි සියලුම දෙනා පෝෂතට්ඨාංග සීලේ පිළිwidetildeවීම දෙක තමයි අපි මේ ඉදිරියට ඉදිරියපත් වෙන්න හදන දවස් 10 ඇතුළත කරන්න බලාපොරොත්තු වෙන භාවනා පිළිබඳව කෙටි හඳුන්වා දීමක් කරන්න. එහෙම නැත්නම් මේ පැය අපි යොදාගෙන තියෙන්නේ පරියංක භාවනාවක් සඳහා. නිසා අද සමාරම්භක අවස්ථාව වශයෙන් සීල් සමාදන් කරවීමත් භාවනා උපදේශ ලබා ගැනීමත් කරනවා අදට හෙට ඉඳලා මේ වෙලාවේ අපිට එතකොට භාවනා සඳහා කාලය ගත කරගන්න පුළුවන්. මේ නිසා දැනට භාවනා පාඨමාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ගිහි සියලුම පින්වතුන් උපෝසත අට්ඨාංග සීලය සමාදන් වීම පිණිස নমස්කාරය කියනවා.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 පස්සේ සම්ප්‍රදානුකූලව කියන වචනයක් තමයි තිසරණේන සද්දින් උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත මේක ඒ සිල් හමාර කිරීමේ වාක්‍ය වශයෙන් තමයි සඳහන් වෙන්නේ. ඒකෙන් කියන්නේ තිසරණ සහිත වූ මේ උපෝසත අට්ඨාංග සීලය උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා මනාකොට සාදුකං කියලා කියන්නේ මනාකොට සුරක්ෂිතං කତ୍වා හොඳට රැකගෙන සීලේ තියෙන්නේ ඒ රැකීමයි සීලේ උපයීමක් නැහැ උපේපු දේ රැකගන්න එකයි සීලේ තියෙන්නේ ඉතින් අද අපි මේ ආරම්භ කරන්න හදන වැඩපිළිවෙලත් එක බලනකොට අපි හුඟ දෙනෙක්ගේ ජීවිතේ ඊටාම වැදගත් විදියට සීලය ඊටාමත්ම ආසන්න ගරුණම්බු තත්වයකටපත් වෙන වෙලාවක් මේක. අපි හුඟ වෙලාවකට මේ වගේ සිල් සමාදන් වීම කරනවා. නමුත් ඒ සීලය ඒ ආගමික උත්සවයේ උච්චතර අවස්ථාවක්පත් කර ගැනීම සඳහා කරනවා හැර ඒ සීලය ඊගාවට තියෙන සමත භාවනාවකට විපස්සනා භාවනාවකට පදනම් කරන්නේ බොහොම කලාතුරකින්. ඉතින් අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සීලය පදනම් කරගෙන ඒ පදනම මත ඉඳගෙන පොඩි කාලයක් නෙවෙයි අපි දවස් 10ක පමණ කාලයක් දිගටම සාදුකං සුරක්ෂිතං කତ୍වා මනාකොට සුරක රැකගෙන අප්පමාදේන සම්පාදේත අප්‍රමාදීව සම්පාදනය කරන්නට සීලය රැක්කට පස්සේ සම්පාදනය කරන්න තියෙන සීල නෙවෙයි ඒ මතු මත තියෙන සමත විදර්ශනා දෙකයි සම්පාදනය කරන්න තියෙන්නේ. ඒ සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ අප්‍රමාදී භාවයයි. මේ අප්‍රමාදය තමයි එතකොට බුද්ධ ශාසනය කැටි කරන පිදු කරන දේ. ඉතින් අපි සීලයක පිළිතලා ඒ ඇති කරගත්ත මේ පිරිසිදුකම සීලාචාරකම හික්මීම සීතල ගතිය මතින් මේ දවස ඊ타ත්ම අප්‍රමාදී පැත්තට බර කරගෙන සමත විදර්ශනා පැත්තට බර කරන්නයි මේ අපි ඔක්කොම මේ බුදුහාමුදුර ඉස්සරහින් ධාන මේ ප්‍රතිඥාවක් දුන්නේ. ඉතින් ඒක මේ භාවනා වැඩමුළු වලදී තුනට කඩලයි අපි මේ අප්‍රමාදය ජීවිතයට ලං කරගන්න හදාගන්නේ. ප්‍රධාන වශයෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තු වෙන භාවනා වැඩමුළුවක් කියලා මේ පරියංක භාවනාව තමයි. ඒක තමයි අපේ මනෝචිත්‍රෙම වෙන්නේ ඉඳ ගන්නවා කියන එක තමයි භාවනාව කියන්නේ. භාවනා කියවනම් ඔය අපේ ඉස්සරහින් තියාගත්ත සරුවච්චන්නාංශගේ රූපේ දක්වන ආකාරයට වාඩි වෙලා භාවනා කරන එක තමයි භාවනාව කියලා සඳහන් වෙන්නේ. නමුත් ඒක ඇත්තටම භාවනාවේ එක් වටිනා අංගයක් පමණයි. අපි බලාපොරොත්තු වෙනවා දවසකට සෑහෙන වේලාවක් මේ වාගේ පැයක් පැයක් වශයෙන් වාඩි වෙලා පරියන්කේ ඉඳගෙන භාවනා කරන්නත් ඒහා සමානව වේලාවක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාවට. මේ දෙක සඳහා දවසේ පැය 12ක් 14ක් අතර කාලයක් යෙදෙන ආකාරයේ කාලසටහනකටයි අපි ඊයේ එකඟ වුණේ. ඒ කාලසටහන පිළිබඳ මම හිතනවා සීල දෙනාම මේ වෙනකොට දැනුවත් වෙලා ඉන්නවයි කියලා. එහෙම නැත්නම් දැනුවත් කිරීමට අපි වග බලා ගන්න ඕනේ. ඊගාවට ඒ පැය 14 12 ඇරුණාම තවත් පැය 10ක් විතර 12ක් විතර දවසේ හම්බ වෙනවා. ඒිනුත් ප්‍රධාන වශයෙන් නිින්ද සඳහා පැය 4ත් 6ත් කාලයක් අතර ගත කරාට පස්සේ නෑම සඳහා දාන වැළඳීම සඳහා අනෙකුත් සිරුරු පිළිදැඟුම් කියන මූණ අතපය සෝදා ගැනීම කටයුතු සඳහාත් අපිට සෑහෙන වෙලාවක් ගත කරන්න වෙනවා. ඉතින් ඒ කාලයත් අපි අප්‍රමාදීව අර ඊයේ මතක් කරගත්ත විදිහට නැවතිල්ලේ නිස්සද්දව මේ අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. එතකොට අපි පරියංග භාවනා වශයෙන් එක ක්‍රමයකට අප්‍රමාදේ ක්‍රියාවත් කරනවා. සක්මන් භාවනා වශයෙන් එක විදිහකට මේ අප්‍රමාදේ ක්‍රියාවට නගනවා. එදිනෙදා වැඩවලදීත් අප්‍රමාදේ ක්‍රියාවට නගන නිසා අපි ශිල්පීසක් වශයෙන් මේ පටන් අරගත්ත වැඩපිළිවෙල මේ සීල ආරක්ෂාව යටතේ හැකිතාක් දුරට අප්‍රමාදිත යොදවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම මේ ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තුනකට වෙන් කරන්න කැමතියි. එකක් තමයි මේ ඉඳගෙන කරන පරියංක භාවනා වශයෙන් අපි සම්ප්‍රදාන කුල හඳුන්වන හඳුන්වන දෙයේදී අප්‍රමාදය අපි කොහොමද ක්‍රියාවත් කරන්නේ? සක්මන් භාවනාවකදී කොහොමද අපි මේ අප්‍රමාදයේ ක්‍රියාවත් කරන්නේ? ඒ වාගේම ඉදිනදා කටයුතු කරනකොට කොහොමද අපි අප්‍රමාදයේ ක්‍රියාවත් කරන්නේ කියන මාතෘකා තුන යටතේ. එයින් පළවෙනියෙන්ම සඳහන් වෙන පරියංක භාවනාව. වෙන විදිහකට කියනොනම් අපි හෙට පටන් මේ පැයේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩේ පිළිබඳව මතක් කරනවා නම් එහෙම නැත්නම් උදේ පාන්දර 4ට පටන් ගන්න පහට පටන් ගන්න පරියන්කය පිළිබඳව මතක් කරනවා නම් හැම වෙලාවෙදීම ඊට කලින් යෙදිලා තියෙන සක්මන් භාවනාව. ඒ සක්මන් භාවනාවේදී අපි කයට තමන්ගේම කයට හිත තබාගෙන ඒ කත කරන නිසා එයින් පිටතට ඊයේ වෙච්ච දේ හෙට වෙන්න තියෙන දේ පිළිබඳව බොහෝ විට කලතර වලින් හිත මෑත් වෙලායි තියෙන්නේ. අන්න එහෙම ඉඳගෙන නැත්නම් මේ සක්මන් කරලා හමාර වෙලා තමයි අපි පරියන්කයට යන්නේ. ඉතින් පරියන්කයක් සඳහාද මේ වාගේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම ඒ ලෝකේ තියෙන හොඳම තැන් අපට ලැබෙන්නේ. ගාක් වෙලාවට ප්‍රධාන ඝර. එහෙම නැත්නම් මේ වගේ සාකච්ඡා ශාලා ඒක හොඳට පිරිසිදු කරලා තියෙනවා. මද උලන් වදින ස්වරූපේ තියෙනවා. ආලෝකයේ තියෙනවා. ප්‍රසන්න බුදු පිළිමයක් ඉදිරියේ තියෙනවා. ඊටත් වඩා අපි වාගෙම මේකට අපකප විභාවනා කරන පිරිස් පේන්ට ඉන්නවා. මේ සේරම දේ අපි හිත අලුත් කරගන්න යොදා ගන්නවා. හිත අලුත් කරගන්න තමයි මේ සීලත් ගත්තේ. දැන් අපිට මේ සීලේ පේන මට්ටමට ඇඟට දැනෙන මට්ටමට තියෙනවා. ආ එහෙම තැනක අපි බොහෝම පහසු ඉරියව්වකින් වාඩි වෙනවා. දැන් මම වාඩි වෙලා ඉන්න ඉරියව්ව හරියට ධනිස් දෙකේ උසට විතර ඇති. ඒක නිසා ධනිස් දෙක ඇඟට වැඩි ඉසිලත් නැහැ, එල්ලිලත් නැහැ. එහෙමත් හොඳයි. එහෙම නැත්නම් මේ බුදු පිළිමේ දක්වලා තියෙන ආකාරයට මේ පద్මාසනේ, වීරාසනේ, සුඛාසනේ කියන විදිහට වාඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැනට තම තමන් ඔය පහසුයි කියලා හිතන ඉරියව්වක ඉන්නවනම් අන්නේ ඉරියව්වේ ඉන්නත් පුළුවන්. ඉස්සල්ලාම අපි කරන්න තියෙන්නේ අර සක්මණෙන් නැගලා පරියංකයක් සුදුසු තැනක ආසනේ පනවාගෙන වාඩි වෙලා ඒ වාඩි වෙච්ච ආසනයට අපි කියන වාඩි වෙච්ච ඉරියව්වට හිත යොදනවා. ඒ හිත යොදන්නේ කොහොමද? මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. වෙන විදිහට කියනවනම් හිත මම දැන් මෙතන කියන ලිග්ගල් තුන උඩ මුට්ටියක් තිබ්බා වාගේ අර කරුණු තුන මත පදං වෙනවද පට්ටල වෙනවද කියලා බලනවා. එහෙම පට්ටල නොවෙනවයි කියලා හිතමු. පට්ටල නොවෙනවා නම් ඒ කියන්නේ හිතවිලි ධාරාව බලවත් වැඩි. ඒ නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ ගැළපෙන්නේ නැහැ. එහෙම නැත්නම් අවටින් එන සද්ද නිසා හිත කලකොල වෙලා. මොන වගේ මොනවාරි කාරණාවක් තියෙනවා. ආනිම කාරණා නැත්නම් ඒ කියන්නේ හිත ස්වභාවයෙන් අර ඉඳගෙන ඉන්න ඉරියව්වට. එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව කිව්වහම මුළු ශරීරෙම අවධානයට ලක් වෙන නිසා අපි කියනවා භාවනා පැත්තෙන් බලනකොට <clears throat> ලොකු අරමුණකයි හිත තියෙන්නේ. ගොරෝසු අරමුණකයි හිත තියෙන්නේ. ඉතින් ඒක නිසා පහසුයි. ඒක නිසා ඉස්සල්ලාම වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්තම් ඉන්නවා කියන අදහසෙන් මම දැන් මෙතන කියන තැනට හිත යොදනවා. හිත යොදලා ඒකට <clears throat> ලෝභ කරන්නේ නැතුව විනාඩි දෙක තුනක් ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්න බව දැනගන්න. මම මෙතන ඉඳගෙන ඉන්නවා. එහෙම ඉඳගෙන ඉන්නකොට ඒ අත්දැකීම ඒකාකාරී අත්දැකීමක් බවට පත් වෙනවා. ශබ්ද වලින් බාධා නැහැ, වේදනා බාධා නැහැ, හිතවිලි වලින් බාධා නැහැ. මුළු කය ඉඳගෙන ඉන්නවා. ඒක නිකන් මේ බුදු පිළිමේ දිහා බැලුවොත් ඒක නිකන් පිරමීඩයක හැඩේ තියෙනවා. චෛත්‍යයක හැඩේ වගේ තියෙනවා. තමනුත් ඒ වගේ ඉරියව්වකට ඉන්නේ. ඉන්න ඉරියව්වට හිත යොදලා ඒක සැප පහසු නම් තමන්ගේ ඇස් දෙක වහගෙන ඉන්නත් පුළුවන්. ඒක ඉරියව්ව බලන වෙලාවට හිත මේ අරගෙන ඉන්නත් පුළුවන්. නමුත් ඒ වගේ පහසු ඇති වෙච්ච වෙලාවේ ඇස් දෙක වහගන්න. වහගෙන ඉවරලා අත් දකින්න. මොනවද අත් දකින්නේ? මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ. ආනේ මිඳගෙන ඉන්නකොට ඒකාකාර අත්දැකීමේ සමහර පින්වතුන්ට මේ උඩුකයේ සිදුවෙන හුස්ම ඉහළ පහළ යෑම. මයින්හමක් අදින වාගේ, බැලුමක් පුම්බලා අතාරින වාගේ, උන්චිලාවක් පැද්දෙන වාගේ උඩුකයේ අර සක්‍රීය වැඩපිළිවෙල තේරෙන්න පේන්න පටන් ගන්නවා. එහෙම පේන්නේ නැත්නම් ඉඳගෙනම ඉන්නවා. ඉඳගෙන මෙනේ කරනවා Taman දැන ගන්නවා, හිත යොදනවා. මම දැන් මෙතන. ආනේ ඉන්නකොට මේ හුලං ගනුදෙනුව වැටහෙනවා නම් හොඳට Taman තේරෙයි ඒ ටික සිද්ධ වෙන්නේ කයේ උඩුකයේ. ඒකයි සරුවච්චන් වහන්සේ මේ ආරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා නිශීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කය ඍජුව තියාගෙන මෙතන කය කියලා කියන්නේ උඩුකය උඩුකය ඍජු නම් අර හුස්ම ගන්න දිනවල කිසි බාධාවක් නැහැ බෙල්ල හරි නැමිලා තියෙනවනම් ඇස් දෙක හරි තද වෙලා වැහිලා තියෙනවනම් මොනවා හරි මස් පිටු තදවීමක් තියෙනවනම් ඒක භාවනාවට බාධා වෙනවා. මද වේලාවකින් වේදන ඇති කරනවා. ඒ ඔක්කොම පුළුවන් තරම් සහැල්ලු කරගෙන අර හුස්ම යන්නේකට උඩුකයට හිතියොද. ආනේම හිත යෙදීම කවදාකවත් ආයාසයෙන් අමෝරාවෙන් කරන්න නරකයි. ඉබේම හිත යනවා නම් විතරක් හිත යොදනවා නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන ඉන්නවා. මේ විදිහට කරගෙන යනකොට Tamanට මේ හුස්ම ගනුදෙනුව උලන් ඇතුළට ගන්නවා පිට කරනවා කියන වැඩපිළිවෙල වඩාත්ම ප්‍රකට වැටෙන්නේ සමහර ඇත්තෝ පුරුදු කරලත් තියෙනවා උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් වැටෙනවා. තව සමහරුන්ට නාසිකාග්‍රයේ ඒ හුස්ම රැල්ල පීරාගෙන ඇතුළට යනවා පිටතට එනවා වැටෙනවා. තව සමහරු කලාතුරකින් අත්දක ගන්න පුළුවන් මේ උගුර ප්‍රදේශයේ, පපුව ප්‍රදේශයේ කොහේ හරි තමයි වැඩි වැඩි ප්‍රකට වැටේ. මේ කොයි දේ වුණත් Tamange ශරීරයේ ස්වභාවය අනුව ප්‍රකටව පේන තැන තමයි ප්‍රවේශමෙන් තෝරගන්න ඕන. ඒක නිසා මුල් මුල් පරියංක ආදුනිකයෙක් නම් මුල් මුල් පරියංක මේ පරිේශනයක් කරන ගවේෂණයක් කරන ඉඳගෙන ඉන්නකොට මට වැඩියෙන්ම හුස්ම රැල්ල වැටෙන්නේ කොහෙන්ද කියලා. ඉතින් නාසිකාග්‍රේ වැටෙනවා නම් ඒක එහෙමමද කියලා බලන සුළුව හුස්ම රැල්ලටම හිත යොදාගෙන නාසිකාග්‍රේට හිත යොදාගෙන ඉන්නවා. උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් වැටෙනවා නම් ඉස්ලාම් වැටෙච්ච පමණින් ඒක බාරගන්නේ. එහෙමමද කියලා බලන්න කීප වතාවක් කරනවා. ආන් එතකොට ඉස්සල්ලාම අර මුළු කයේ තිබුණු අවධානය උඩුකයට ගත්තා. දැන් උඩුකයෙන් එක්කෝ නාසිකාග්‍රයට එහෙම නැත්නම් අර උදරයට තවත් කොටු වෙනවා. පිඩු වෙනවා. පටු වෙනවා. එතකොට තමයි මේ ඒකාග්‍ර වීම කියන එකට අපි මේ උදව් කරනවා කියලා කියන්නේ. ආන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ වාඩි වෙලා තමන් මේ හුස්මටයි හිත ගියේ. ඒක වැඩියෙන්ම තමන්ට ප්‍රකට වෙලා තියෙන අසවල් තැනය නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ආනාපානයේ උස්නාසිකාග්‍රේය. එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් ආදි වශයෙන් කියනවනම් අපි ලොකු ගොනුවක දැන් ඉන්නේ. ලොකු එකලාශයක ඉන්නේ. මෙන්න මේ එකලාශයේ දිගට පැවැත්වීම තමයි යොන්න මෙතන අප්‍රමාදය කියලා කියන්නේ සතිය පැවැත්වනවායි කියලා කියන්නේ. දැන් මේ ටික සතිය පැවැත්වීමට අවශ්‍ය පූර්වකෘත්‍ය වා. ඉතින් අපි හිතමු මේ විදිහට සතියේ අඳුනාගත්තා වරින් වර එන යන සතියක් ආනාපානෙ පිහිටුවා ගන්න පුළුවන් නම් අපිට සිද්ධ වෙනවා මේ එකලස් කරගත්ත සතිය හැකිතාක් දුරට දිගට පවත්වාගෙන යෑමේ සූර වෙන්න. දක්ෂකම් ඕන වෙනවා. ක්‍රමසහවිදි ඕන වෙනවා. ආන්න ඒකට තමයි අවශ්‍යයි කියලා හිතෙනවා නම් උගුණාවෙන් අවශ්‍ය කියලා හිතෙනවා නම් උවමනාවේ ප්‍රයෝජනෙයි සලකලා අපට පුළුවන්. එතකොට ඇතුල් වෙන වෙලාවේදී හුස්ම පිටවීමෙන් වෙන් කළ දැනගන්න පුළුවන් නම් ඒ වෙලාවේදී ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරන්න. පිටවීම ඇතුල් වීමෙන් වෙන් කරලා දැනගන්න පුළුවන් නම් පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. උදරේ පිම්බීම උදර චලන බලනවා නම් ඇතුල් වෙන අවස්ථාව මේ පිම්බෙන අවස්ථාව පිම්බෙනවා හැකිලෙන අවස්ථාව හැකිලෙනවා කියලා මෙනෙහි කිරීමෙන් තමයි අර මෙතුවක් දුරට ගත්ත එකලාසෙ දිගට පවත්තා. ඒ විතරක් නෙමෙයි ඒ මෙතන ඉන්න හුඟ දෙනෙක් තැනට කාලයක් භාවනා කරපු ඇත්තෝ නිසා තව ඉදිරි පියවරක් තිබ්බට වැරද්දක් වෙන එකයි කියලා මං හිතන්නේ නෑ. මොකද ඒ ඉදිරි පියවර <clears throat> ඒ ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්මෙන් වෙන්කොට අත්දක ගන්නත්. ඒ දෙන්නගේ තියෙන රස දෙක වෙන් කරලා දැනගන්නත් මේ මිනේ කිරීම උදව් වෙනවා. ඒ වාගේම උදරේ පිම්බෙන චලනය, හැකිලෙන චලනය වෙන් කර දැන ගැනීමටත් මිනේ කිරීම උදව් කරනවා. මෙන්න මේ ගත්ත එකලාසය එක දිගට හුස්ම රැලි කීයක් එක දිගට පවත්වන්න පුළුවන්ද විනාඩි කීයක් පවත්වන්න පුළුවන්ද තප්පර කීයක් පවත්වන්න පුළුවන්ද කියන එක තමයි ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන දේ. ඒක වැටෙනවා, ඒක කැඩෙනවා, ඒක බාධා වෙනවා, ඒක ස්වභාවයි. නමුත් අපි තේරුම් අරගන්න පුළුවන් මේ බාධා මැද වැටි වැටි හරි කොච්චර හුස්ම රැලි පවත්වන්න පුළුවන්ද කියලා. උපමාවක් විදිහට කියනවා නම් මේ 7යි 7යි කියලා ඉගෙන ගන්න ඇවිදින්න තතනන බබෙක් වාගේ. ඒ දරුවා ඉස්සල්ලාම තොටිල්ලේ උඩුකුරුව හොවින දරුවා ඊගාවට මුණින් අතර පෙරලෙනවා. මුණින් අතර පෙරලලා එක්කෝ වනු ගන්නවා එහෙම නැත්නම් ඉඳ ගන්නවා. ඔය දෙපස්සටම යන ඇත්තෝ ඉන්නවා. ඒක වනු ගාලා හරි ඉඳගෙන හරි අහුවෙන දෙයක එල්ලිලා නැගිටිනවා. ඒවට අපි දඬුවට ගහලා දෙනවයි කියලා කියන නැත්නම් ඌ පුටුවෙන්දක් අල්ලගෙන හරි අම්මගේ දන හිස අල්ලගෙන හරි නැගිටින නැගිටලා එයා ඒ අත් දෙක දෙත්තට විහිදුවාගෙන තමයි කකුල් දෙකේ හිටගෙන ඉන්න පුළුවන්ද කියලා බලන එක බොහෝම තතන තතන තමයි හිටගෙන ඉන්නේ වේවුල වේවුල ගැස්ටි ගැසි. එහෙම ඉඳලා එක කකුලකට බර අරගෙන තව කකුලක් තියෙනවයි කිව්වහම ඒක නිකන් ලොකු ජයග්‍රහණයක් ඒ ඇවිදින්න හදන ළමයාගේ. ඉතින් අම්මලත් ඒතකොට 7යි 7යි කියලා අපුඩි ගහලා ඒ දරුවා උනන්දු කරනවා. ඉතින් ඒ දරුවා නොවැටි එක අඩියක් තිබ්බා දෙකක් තිබ්බා තුනක් තිබ්බා ආයෙ වැටෙනවා. ඒ වැටුණට කවදාකවත් මේ පොඩි දරුවෝ තුවාල කරගන්න. වැඩි මහල් කෙනෙක් එහෙම වැටුණා නම් එහෙම අංශභාගය හැදෙනවා. අංශභාග රෝගීන්ට වැටෙන්න මේපයි කියලා තියෙන. පොඩි දරුවන්ට නොවැටි හොඳ නැහැ. වැටීමෙන් තමයි කොඳු වැට පෙළ හයි වෙන්නේ. ඉතින් එහෙම එහෙම කරලා කරලා අන්තිමට 7යි 7යි කියලා ඇවිදිනවා වාගේ අර වැටි වැටි තතන තතන හුස්ම රැල්ලයි 2යි 3යි 4යි කියලා දිකට යන්න යන්න යන්න යන තමයි මේ පියවරෙන් පියවර මාරු කරනකොට එකලාසේ වාගේ ආස්වාසයෙන් ප්‍රස්වාසයට සතිය මාරු වෙන හැටි. ප්‍රස්වාසයෙන් ආස්වාසයට සතිය මාරු වෙන හැටි. මෙන්න මේ අභ්‍යාසය තමයි ඔන්න සරුවත් චන්නාංශය අපිට දීපු පාඩම. මේ මේ අභ්‍යාසය දිගට පවතිනවා නම් අපි කියනවා සතිය පවතිනවා. නැත්නම් අරමුණට හිත එල්ල වෙලා එළඹලා සිටිනවා. ආස්වාස කරනකොට මුළු ලෝකෙම අමතක කරනවා. මොනවද මෙතන ලෝකය කියලා කියන්නේ මුළු කයමත් අමතක වෙන්න ඕනේ ප්‍රස්වාසයත් අමතක වෙන්න ඕනේ ඊට පස්සේ ආශාසී වල ප්‍රස්වාසයට යනකොට මුළු කයමත් අමතක වෙන්න ඕනේ ප්‍රස්වාසයත් අමතක වෙන්න. ආශ්වාස වේලාදී ප්‍රශ්වාසය අමතක කරනවා. ප්‍රශ්වාස වේලාදී ආශ්වාසය අමතක කරලා මුළු හදින්ම 100%ක්ම හිත යොදලා මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක බලනවායි කිව්වහම සමහරුන්ට හිතෙන්න පුළුවන් ඕකට ඔච්චර බන කියන්න ඕනද කියලා. ඔක බැරිද කියලා. ඒ සමහර එහෙම හිතන්නේ මේ නොකර හිතලා කරන ඇත්තෝ. එහෙම නැතුව ඇත්තටම පෙර කරපු පාරමිතා කුසල් සත් උපනිශ්‍රේ සම්පත්‍ය ඇතියත් ගන්නත් ඇත්තට මේක දිගට කරගෙන යන්න පුළුවන්. නමුත් මේ මතක් කරන්නේ උපදෙස් දෙන්නේ ගොඩක් වෙලාවට අන්නේ දෙක මැද ඉන්නේ නැත්තෝ. නොකර පුළුවන් කියන ඇත්තන්ටත් නෙවෙයි, පෙර පාසන ඇති ඇත්තන්ටත් නෙවෙයි. මැදිහත් ඇත්තෝ පටන් ගන්නකොට මෙතන තමයි ආයාස කර තැන ආන ඒකටයි මතක් කරන්නේ මේ සතියෙන් යුක්තව දිගට පවත්වන එකයි තියෙන්නේ. සතිය දිගට පවතිනවා නම් නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ දිගට හිත යනවා නම් ඒ පුද්ගලයාට ඒ ආස්වාසේ සහ ප්‍රස්වාසේ දෙක අතර ඇති වෙනස එnde එnde එnde එnde විසද වෙන තාලෙට තමයි හිත යොදන්න ඕන. අවුල් වෙන තාලෙට නෙවෙයි. සංකීර්ණ ප්‍රශ්න ඇති කර ගන්නව නෙවෙයි. කොහොමද මේ දෙකේ වෙනස කියලා දැනගන්න තාලෙට. ඉතින් මෙහෙම කරගෙන යනකොට මේ බණ කියන්න වාගේ එක දිගට සමලේ රතු නමුනා වාගේ ආනාපානෙ හරියන්නේ නැහැ. ගාක් හිතවිලි බාධා කරනවා. වේදනා බාධා කරනවා. ශබ්ද බාධා කරනවා. හිතට රූප පේනවා. නානාවිත දේවල් නිදි මත හැදෙනවා හිත ඇවිස්සෙනවා මේ කොයි දේවත් නරක දේවල් නෙවෙයි ඒවා ස්වභාවය ඒක තමයි මගේ හැටි ඒ තමයි මම කියන්නේ ඉතින් ආනාපානෙ වගේ අභියෝගයක් ආනාපානෙ වගේ මේ අභ්‍යාසයක් ඉදිරිපත් කරාට පස්සේ ඒක නැවත නැවත කරනකොට තමයි Tamanට දැනගන්න පුළුවන් වෙන්නේ භාවනා කරනකොට ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ හිතවිලිය එහෙම නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් මට බාධා වෙන්නේ සද්දය. නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් මට බාධා වෙන්නේ මේ කයේ වේදනාය. ඔය ඔය විදිහට අපි ඉතින් චරිත ලකුණු පේන්න පටන් ගන්නවා. ඉතින් අවාසනාවක් වෙලා තියෙන්නේ මෙන්න මෙව්වත් එක්ක හැප්පෙන්න හදන එකයි. හිතවිලි එනකොට මේ හිතවිලි හිතන කෙනෙක් කියලා තේරුම් ගන්න උත්සාහ කරන වෙනකොට හිතවිලි යටකරන්න මකන්න නැතිකරන්න හිතුවොත් ඉතින් එතන භාවනාවේ බලපොරයක් වාගේ එකක් තමයි පටන් අරගන්නේ. හැප්පෙනවා, රණ්ඩු කරනවා, ගොරෝසු වෙනවා. එහෙම නෙවෙයි කරන්න තියෙන තව නැවත නැවතත් ආනාපාන යොදලා හිත විදින එක නා බලන්න ඕනේ මට ඇත්තටම ජීවිතේ පුරාම තිබුණෙත් මේකද තියෙන්නෙත් මේකද මේකද මගේ චරිත ලකුණ තව කෙනෙකුට සද්ද බාධා ඒකත් එන්න අරලා ඒකමද එහෙම නැත්නම් වේදනා ඉතින් එතකොට අපි කරන්නේ අර ආනාපානියත් ආස්වාද ප්‍රසවාස වශයෙන් විෂද කරගෙන බලන අතර Tamange ජීවිතේ මෙතුවාකල් අඳුනාගත්තේ නැති Tamange ජීවිතේ තියෙන ප්‍රධාන බාධාවත් මොකක්ද කියලා අඳුනගන්න එකයි ඕවා ඉතින් සරුවචනාංශේ වැඩ හිටියනම් හරියට ආසේ අනුසේ ඥානෙ උන්වහන්සේ දකිනවා. අපි ඒකට කියනවා ඇහැ කියලා. දැන් ඒ ඇහැ නැහැ. උන්වහන්සේ පිරිනුවම් පාට පස්සේ ඔය ඇහැ නැහැ. ඔය ඇහැ තියෙන්නේ Taman Taman කෙරෙහි උනන්දු වීමෙන් තමයි. ඒ උනන්දුව පක්ෂග්‍රාහීත්වයෙන් තොරව. පූර්ව නිගමන වලින් තොරව ඉබේ මතුවෙන්න ඇරලා ඒක සටහන් කරගන්න එකයි තියෙන්නේ. කමඨහන් සුද්ධ කරන වෙලාවේදී කියනකොට උන්න ගුරුවරයාටත් Tamanටත් තේරෙනවා මගේ ජීවිතේ මම මෙතෙක් කල නොදැක්ක මගේ තියෙන පූලික චරිත ලක්ෂණ දැන් මතුවෙන්න පටන් ගත්තා. ඒවා චරිත ලක්ෂණ මිසක නරක ලක්ෂණ නෙවෙයි. ඒ වගේම හොඳ ලක්ෂණුත් නෙවෙයි. චරිත ලක්ෂණ. ඉතින් මේ චරිතේ Tamanගේ කවුද මම කවුද කියන එක අවබෝධ කර ගැනීම ඇත්ත ඇති හැටි අවබෝධ කර ගැනීම මූලික ලක්ෂණය. මේ මූලික ලක්ෂණයෙන් තොරව කෙලියම නිවනට යන්න කොට පාරවල් නැහැ. නිවනට යනකොට දුක හරහමයි යන්න තියෙන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා. ඉතින් දුක්ඛ සත්‍යයේ ක්‍රියාවත් වෙන්නේ ඔන්න ඔන්න ඔය විදිහේ හිතවිලි බාධා, වේදනා බාධා, සද්ද බාධා. එහෙම නැත්නම් ආනාපාන දිගේ යනකොට ඒකට ආසා වෙනවා. එහෙම නැත්නම් මොනවත් මතක නැතු නින්දට වැටෙනවා. ඔන්න වගේ බොරු වලවල් රාශියක් තියෙනවා. ඒ බොරු වලවල් වලට අහු නොවි අඩු ගානේ සාරුවච්ඥන් වහන්සේවත් පියුම් පිට වැඩියා වගේ නිවනට වැඩියේ නැහැ. නමුත් උන්වහන්සේ ඔක්කොම විඳලා උන්වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් ඒ තමන් විඳපු වැටිච්ච සෑම දෙයක්ම කැන්දී ගල බේරුවා වගේ සූත්‍ර පිටකේ ඇතුළත් කරලා තියෙනවා. ලැජ්ජාවකටපත් වෙලා නැහැ. ඒ මොකද හේතුව? ඇවිදින හැම කෙනාටම මෙහෙම වැටෙන්න වෙනවා. වැටෙන කෙනා දැනගන්න ඕනේ මේක Tamanට හම්බෙන අමතර ලාභයක්. මොකද්ද? මේ භාවනා කරගෙන යනකොට Tamanට Tamanගේ චරිත ලක්ෂණ පේන්න පටන් ගන්නවා. මේවා සමාන සංසාරගත ලක්ෂණ. එනතන් කර්ම රෝග ඉතින් ඒව දෙයා දැක ගන්න නැතුව බෙහෙත් කරන්න ගියොත් ඉක්මන් වෙනවා. ඉස්සල්ලාම ඕනේ ලෙඩේ ලෙඩේ අඳුර ගන්න. ඉතින් ඒ නිසා ඉතාමත් මේවසිලිවත් වෙන්න ඕනේ, කරන්න ඕනේ, හිතා ගන්න ඕනේ. මුළු ජීවිතේ, මුළු භවයේ, මුළු මනුෂ සංහතියේ ඉතාමත් වැදගත් වැඩක් මම මේ කරන්නේ. මේ වැඩේ කරනකොට වෙන සිද්ධ වෙන සෑම දෙයක්ම වැදගත්. එකක්වත් අහක දාන දෙයක් නෑ. වරදින්නවා කියලා, පෙරදුනයි කියලා කනගාටු වෙන්න දෙයක්වත් නෑ. ඒ නිසා අපි ආනාපාන ඉස්සරහින් තියානේ යනවා ඇත්ත. හරි ගියොත් හොඳයි. හරි ගියේ නැතත් හොඳයි. හරි ගියේ නැත්නම් අපි හරියන්නේ නැති වෙන කාරණා බලා ගන්නවා. ඕන්න ඔය ක්‍රමයේ ওই ටික අපි මං හිතනවා ආධුනිකයෙකුට භාවනා පටන් ගන්නකොට ඇතයි කියන්නේ. අපි බලාපොරොත්තු වෙමු අදත් හවස අපි කාලයක් වෙන් කරගෙන තිනවා. එimhe භාවනා කරනකොට ඒක එක්කනට මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් අපි සබේට සභාවට ඉදිරිපත් කරලා ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තොරතුරු මේ විස්තර ටික ආධුනිකයෙකුට අවශ්‍ය මූලික තොරතුරු වශයෙන් තමයි හිතේ තියාගන්න ඕනේ. අපි ඊගාවට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාව කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා මෙතෙක් කතා කරේ පරියංක භාවනාව. ඉඳගෙන ඇස් දෙක වහගෙන අර කියන පරිසරයකට වෙලා දැන් සක්මන් භාවනාවේ තියෙන වෙනස ඒක තියෙන්නේ ඇවිදින ඉරියව්වේ. ඉරියව් හතරෙන් මේ පරියංක නිශීදනය ඉරියව්ව තමයි කිව්වේ. දැන් ওই සක්මන් කියන්නේ ඇවිදින ඉරියව්. ඒ ඇවිදින ඉරියව්වේ ඇස් දෙකත් අරගෙන තියෙන්නේ. ඒක නිසා පරියංකේ පවත්නවා වගේම නෙමෙයි සක්මන පවත්නකොට චේතනා වැඩ කරනවා. පරියංකේ අචේතනිකව යන්න පුළුවන්. චේතනාපූර්වකව හුස්ම ගන්න පුළුවන්. නමුත් අවශ්‍ය කරන්නේ නැහැ. එහෙම කරන්න ගියාම ඔන්න ඉතින් පිඹින්න පටන් ගන්නවා. ආයාස කරනවා. ඒක අවශ්‍ය නැහැ. සක්මනේදී එහෙම බෑ. සක්මනේදී පයෝසෝලා පය තියෙන වැඩ පිළිවෙලක් ඒ නිසා සක්මන බොහෝ වීරියට බරයි. ක්‍රියාශක්තියක් අවශ්‍යයි. පරියංගය මේ සමාධියට බරයි. ඉතින් අපි හිතමු දැන් පරියංක විස්තරය කරලා සක්මන විස්තර කරන්න පටන් අරගන්න මේ. එතෙන්දී අපි මේ ස්ථානයේ ඔය භාවනා ඔය අදාහන ඝරය කියලා අපේ ලොකු සංසය සඳහන් කරලා තියෙන භාවනා ශාලාවට යනකොට මේ ඔක්කොටම කියන්න දෙන්න බැරි වෙච්ච කාරණාවක් තියෙනවා. ඒක කරන්ට හොඳයි සක්වන පටන් ගන්නවා. ඒ ප්‍රධාන ඝරේ වැට වටේට අයිනෙම්ම තියෙන්නේ ඔය අඟල් 3 කාඩ විතර තලලා හදපු ඒ මෙටල් ගල් මේ මලුවක්. සක්ක වලින් හදපු මලුවක්. ඒක දිගේ තමයි යෝගාවචරයා දොර අරගෙන ඇතුල් වෙන්නේ එතෙන්ට. ඇතුළු වුණාට පස්සේ ස්ත්‍රී පක්ෂය උපාසක අම්මලා වම් අතට හැරෙනවා උපාසක මහතුරු කෙලින්ම ඉස්සරහට යනවා. දිගටෝ මේ ඇත්තෝ ඊගාවට තියෙන මළුව පන්නන්න නැතුව ඒ ගල්බරළු දිගේම කිලෝරටම යණ්ඩයි ස්වාමීන් වහන්සේ අදහස් කළා තියෙන්නේ. කිලෝරටම ගියාම සෙරෙප්පු ගලවන තැන හම්බ වෙනවා. කුඩේ තැම්පත් කරන තැන හම්බ වෙනවා. දැන් ඊයේ මටත් ඒක වැරදුනා. පස්සේ කාරුණික මහත්මෙක් මට මතක් කරලා දුන්නා. පිරිසට මතක් කරලා දෙන්නයි කියලා. ඒ වටේම තියෙන මේ බොරළු ගල් දිගේම තමයි අන්තිම කෙලවරට යන්න ගියාට පස්සේ ඒක තියෙන වහලෙන් පිට. කෙලවරට ගියාට පස්සේ තමන් වහලෙට ඇතුල් වෙලා එතන තියෙනවා කුඩ හිට ගස්වන තැනකුත් සිරිප්පු තැම්පත් කරන මේ රාකේකුයි. තැම්පත් කරාට පස්සේ දැන් තමන් ඇතුල් වෙන්නේ සක්මන් මළුවට. ඒ සක්මන් මළු දෙකක් තියෙනවා. අර රළු බොරළු සක්ක මළුවට උඩින් පුංචි වැලි සහිත මළුවක් තියෙනවා. ඊට උඩින් තියෙනවා තනිකර සිමෙන්ති දාපු තට්ටුවක් තියෙනවා. ওই දෙක ඒ අර ඊගාට වැලි මලුව තියෙන්නේ මේ පයේ තියෙන හොඳ සම්බාහනයට බොහොම හොඳ ගුරුසු රළු ඇල්ලක් තියෙන. ඒක ඇවිදිනකොට পায় ඉබේම සම්බාහනේ වීමක් වෙනවා. මොකද එතකොට සෙරෙප්පු ගලවලා. එහෙම නැතුව ඒක පුරුදු නැත්තම් සියුම් වැඩි නම් අර සිමෙන්ති දාපේක ඇවිදින්න පුළුවන්. එහෙමත් නැත්තම් සාමාන්‍යයෙන් ওই තියෙන පාරක මේ තනකොළ බිස් එක ඇවිදින්න පුළුවන්. ඒ වගේම මේ ස්ථානය ගැන කියනවනම් බෝධින්නාංශේ වැඩ ඉන්න බෝධිමලුවෙත් ඇවිදින්න පුළුවන්. සක්මන් මලු සඳහා යොදා ගන්න පුළුවන්. මේ සඳහා සක්මන් මලු කියන්නේ මොකද්ද කියනවනම් ඔන්න අර බොරළු අඟල් තුන් කාලේ මෙටල් පාර ගිහිල්ලා ඉවරුණාට පස්සේ ඊගාට තියෙන පුංචි එකට අපිට කියන්න බලන සක්මන් මලුවක් කියලා. ඒක හතර වටේට බැමි බැඳලා තියෙනවා. අගේ තුනක් තුනමාරක් විතර පළලයි. සාමාන්‍ය අඩි 40 50ක් විතර දිග තියෙනවා. මේ තමයි සාමාන්‍ය අපේ ඉතිහාසගතව පැවතගෙන ආපු සක්ම මළුවක එක ස්වරූපයක්. ඊට උඩින් තියෙනවා තනිකර කොරිඩෝ එක දිගේ ඒ තනිකර සිමෙන්ති දාපයක ඒකත් මළුවකට ගන්න පුළුවන්. නමුත් අර එළියේ පාරක හෝ තනකොළ බිස්සක හෝ විහාර මළුවේ මේ බෝධි මළුවේ ඇවිදිනකොට එහෙම සක්මන් මළු නෑ. ඉතින් Taman අදිෂ්ඨාන කරගන්න ඕනේ මං අතන ඉඳලා මෙතෙන්ට යනකම් සක්මන් කරනවා කියලා ඉස්සල්ලාම සක්මන අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරනකොට තමයි බලන්න ඕනේ අනුන් යන්නේන පාරක් හෝ අනුන්ට බාධා වෙන තැනකට යන්නේ නැතුව අදිෂ්ඨාන කරලා ඒ අදිෂ්ඨාන කරපු සක්මනේ අදි සක්මන දිහාට ඇරලා හිට ගන්න. හිටගෙන නතර වෙනවා. නතර වෙලා හිත යොදනවා මම දැන් මෙතන හිටගෙන. පරියන්කට ගියාම අපි ඉඳගත්තේ හිතාගත්තේ මම දැන් මෙතන ඉඳගෙන කියලා මෙතන මම දැන් මෙතන හිටගෙන ඒතකොට කුණ්‍යක් ගැහුවා වගේ ඔන්න තමන්ගේ ඍජුව පවතින කය පේනවා ඒකෙදිත් හිත පිට යන්නේ නැත්තම් එහෙම නැත්නම් වේදනාවල බරක් නැත්නම් ඒ සද්ද බාධාවක් නැත්නම් තමන්ගේ හිත ගන්න පුළුවන් මම දැන් මෙතෙන්ද. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? වෙන බාහිර දේවල් අමතකයි. දැන් නිකන් සමබරව තමන්ගේ කය නඩත්තු කරනවා. ඒ හිතගෙන ඉන්නවා. ආන හිතගෙන ඉන්නේ හිත ආවනම් පමණයි අපි මේ ශක්මනට ඉදිරියට යන්න හදාන්නේ. ඒත් මම කියන්න කැමතියි ඒ තමන් අදිස්ථාන කරපු සක්මන් මළුව එතන මළුව කියලා මම අදහස් කරන්නේ හදලා දීපු මළුවක් වෙන්න පුළුවන්. නැත්නම් තමන් අදිෂ්ඨාන කරපු ප්‍රදේශයේ එහාටයි මෙහාටයි හතර පස්සරයක්. සමහරට විනාඩි 3-4ක් හරි කිසිම භාවනාවක් නොකර සාමාන්‍ය වේගෙන් එහාටයි මෙහාටයි වෙදින එක කරන්න ඕන. මේක අපේ මේ අපවත් ජනායක සංසය සඳහන් කරේ ධක්මා මළුවේ කටුකෝල් තියනවාද කුරුල් මේ සත්තු කූඹි විෂකෝර සර්පයෝ ඉන්නවාද කියලා බලන්ට ඇවිදින්නා වාගේ කිසිම වේග සීමාවක වෙනසක් නැතුව කිසිම මෙනෙහි කිරීමක් නැතුව එහාට එමෙට ඇවිදිනවා. දැන් ඔන්න Taman දන්නවා මේ මළුවේ මට දැන් මේ ටික සක්මන් කරන්න පුළුවන්. කයින් බරක් නැහැ. සක්මන් මළුවේ වෙන කෙටව බාධාාවක් නැහැ. මේ කරුණ දැනගත්තට පස්සේ තමයි ඒ Tamanගේ අත් දෙකට හිත වැඩි වෙහෙසක් නොගැනීම පිණිස අත් දෙක ඉදිරිපසින් හෝ පසුපසින් බැඳ ගන්නවා. මොකද සක්මන් භාවනාවේදී වැඩියෙන් හිත යෙදෙන්නේ යටි කයටයි. පර්යංක භාවනාවේදී වැඩියෙන් හිත යෙදෙන්නේ බොහෝ විට උඩුකයටයි. ඉතින් ඒ නිසා සක්මන් කරනකොට උඩුකයට හිත යෑම වැළැක්වීම සඳහා උඩුකයට හිත යන්නේ අතේ බරක් තියෙනවා නම් අත් දෙක පැද්දෙනවා නම් උඩුකයටත් හිත යන්න ඉඩ තියෙනවනේ අන්න ඒක වළක්වීම සඳහා මේ ටික වේලාවක් මේ ගිහිලා අත් දෙක තැම්පත් කරගන්න. පැද්දෙන එක නතර කරගන්න. නතර කරලා යටි කයට හිත තියලා අපි දකුණු පාය මෙහෙවනවයි කියලා හිතමු. දකුණු පාය මෙහෙවනකොට Taman পায় දිහා බලනව නෙවෙයිනේ. සක්වම් කරන කෙනා විය දණ්ඩක් විතර ඉස්සරහින් බලන්න කියනවා. අඩි පහමාරක් විතර ඉස්සරහින් සක්මමලුව දිහා බිමට යට හෙළුව net සහිතව කියලායි කියන්නේ. එහෙම කරලා බලනවා මේ දකුණු පාය වැඩ කරන බවට මට මොකද්ද තියෙන ලකුණ දැනගන්නේ කොහොමද? ඉතින් එතකොට අපිට එක්කෝ දකුණු පාය තාම බර කොටයක් ඔස්සන්නා වාගේ ඔස බර ගතියක් එනතන ඒක ගිහිලා පොළවේ වදිනකොට වැලි පෑගෙන ගතිය සිමෙන්තිය පෑගෙන ගතිය ආදි වශයෙන් ඒ ස්පර්ශය වැටේ එතකොට අපි දන්නවා හොඳටම මගේ හිත තියෙන්නේ දැන් කයෙත් නෙවෙයි වම් පායෙත් නෙවෙයි දකුණු පායේ දකුණු පායේ වැටහිම මට තියෙන්නේ එක්කෝ යටිපතුලේ එහෙම නැත්නම් උකුල් ඇටේ එහෙම නැත්නම් වලලු කර හෝ කොතනක හෝ අත්දැකීමට හිත යනවා ආනේ විදිහට අත්දැකීමට හිත ගියා නම් අපිට වෙන දේ තමයි හිතවිලි වේදනා සද්ද නැහැ. වම් පාය විශේෂ හිත විසිරී යාමක් නැහැ. දකුණු පාය දකුණු පාය තියෙන වෙලාවේදී මොන්නම හරි අත්දැකීමක් ලැබේ. ඊට පස්සේ ඒක හිතිනවා. ඊට පස්සේ වම් පායට යනවා. වම් පායට ගියාට පස්සේ අර මුළු කයමත් අමතක කරනවා දකුණු පායත් අමතක කරනවා වම් පායේ ක්‍රියාකාරීත්වය හිත යොදලා අර ආනාපානේ බලන වෙලාවේදී වැඩියෙන්ම හැපෙන්නේ වැඩියෙන්ම හුස්ම රැල්ල වැඩ කරන්නේ කොතනද කියලා දැනගත්තා වාගේ වම් පායේ වැඩියෙන්ම පාය තබනකොටද ඔසවනකොටද කියලා ලකුණක් මොන හරි දැනගන්න බන්න වමෙන් දකුණ වෙන්කොට දැනගන්න පුළුවන් ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය වේගේ ඇස්තික බලාන ඉන්නේ Tamange අඩි 5ක් හමාරක් විතර ඉස්සරහයි ඒ යන ගමන් වම දකුණ සාමාන්‍ය ස්වරූපයෙන් වෙනස් වෙන්නදලා දෙක වෙන් කරලා දැනගන්න පුළුවන් ගතියක් තිබ්බනම් ඔන්න අපිට හිතන්න පුළුවන් දැන් අපි සක්මන් භාවනාව පටන් ගත්තා කියන්නේ ඉතින් එහෙම වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට දකුණෙන් වමට අර සති ධාරාව එක දිගට පවත්තන්ට නම් අර ආස්වාද ප්‍රසවාසිත අපි ගත්ත උපදේශය අවශ්‍ය නම් ගන්න පුළුවන්. මොකද්ද? වම තිනකොට වම දකුණ තිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ඒක බාධාවක් නම් නොකරත් කමක් නැහැ. නමුත් ඒක අර ගුණාවක් ඇති කර ගැනීම සඳහා දීලා තියෙන උපදේශ පන්තියක්. මේන මේ විදිහට වැඩි පියවර ගානක් අර 7යි 7යි කියන ඇවිදින බබා වැටෙන්නේ නැතුව ඇවිදින්න වාගේ වැඩි පියවර ගානක් යන්න පුළුවන් නම් අන්න වැඩියෙන් අපිට සතුටු වෙන්න පුළුවන්. සක්මන හරි. නමුත් අර හිතවිලි එනවා, වේදනාව එනවා, සද්ද එනවා. ඉතින් ඒ සඳහා කියන්නේ යම් වෙලාවකට හුඟක් හිතවිලි බර නම් ඒ සක්මනේ එහෙමම හිත ගන්නේ කියනවා. ඇවිදීම නතර කරලා මම දැන් ඉන්නේ හිතවිල්ලක. නැත්නම් හිතනවා. කිනක මෙනේ කරනවා. එතකොට හිතණ්ඩයි ඇවිදින්නයි දෙකම ගියෝ සංකර වෙනවා වැඩි. සංකීර්ණ වෙන වැඩි නිසා ඉඳ ගන්න. මේ නතර වෙනවා. නතරලා හිතවිලි එනකන් ඒක දිහා බලලා නතර වෙච්ච වෙලාවේ ආයෙ සක්මන පටන් ගන්නවා. සද්දයක් ඇහිලා කවුරු හරි කතා කරනවනම් කතා කරන්න උනන්දු කරන එක නෙමෙයි මේ කියන්නේ. සක්මන් භාවනා කරන කෙනෙකුට කතා කරන්නවත් එපා. ඒක නිකන් මේ නිදාගෙන ඉන්න මිනිස්සු කූද්දන්න හදනවා වගේ වැඩක්. නමුත් උනොත් ඒකෙදිත් කරන්න තියෙන්නේ අර පහේ ක්‍රියාවලිය නතර කරන්න ඕනේ. උගාක් වෙලාවට කයේ වේදනාවලට සක්මන ප්‍රශ්නයක් වෙන්නේ. ඇත්තටම සක්මන උත්තරයක් තමයි වෙන්නේ. ඒ නිසා පරියන්කේ හෝ වේදනා ප්‍රශ්න එනවා නම් වැඩියෙන් සක්මන් කිරීම තමයි කරන්න ඕනේ. ඒ සක්මන් කරනකොට පුළුවන් තරම් සමබරව කරන්ඩ මුළු පැයම මේ උපදේශ ටික ක්‍රියාවත් කරන්න පුළුවන් ඇති. නැත්නම් වෙන වචනකින් කියනවා නම් මුළු පයම වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් ආරම්භයේ හොඳටම ඇති. කිසිසේත්ම මේ අලියන්ට විලංගු ගැහුවා වාගේ අම්මතර බර දාගන්න යන්න එපා. ඒකෙම පටන් ගන්නකොටම මෙනෙහි කරන්න යන්නත් එපා. පටන් ගන්නකොට නිකාන් එහාට මෙහාට ඇවිදින්න ඕන විනාඩියක් දෙකක් තුනක් හතරක්. නැත්තම් එහා පැත්ත මෙහා පැත්ත හතර වතාවක්. ඊට පස්සේ තමයි අවශ්‍යතාවය අනුව මෙනෙහි කරන්න පටන් ගන්න. ඔන්න ඔය විදිහේ මේ මූලික සරල උපදේශ ටික මතක තියාගන්නවනම් අපිට කොච්චර ව්‍යාකූල හිතකින් නමුත් නැත්තම් කොච්චර දුර්වල වෙච්ච කයකින් නමුත් සක්මන පටන් ගන්න පුළුවන්. නිදිමතෙද්දිත් පටන් ගන්න පුළුවන්. ක්‍රියාවත් වැඩි වෙලා තියෙනකොට පටන් ගන්නත් පුළුවන්. ගියාට පස්සේ තමයි සක්මන පදම් කළ දෙන්නේ. ඇතන උපදේශ දෙනකොට මෙහෙම බණ කියනකොට පරියංකය ගැන විස්තර කියලා සක්මන ගැන කතා කරාට අපි කාලසටහන හදනකොට අනිත් පැත්තරයි තිබ්බේ. කියන්න ඕනත් එහෙමයි. ඒ මොකද සක්මන් කරලා පදම් වෙච්ච හිතෙන් තමයි කයෙන් තමයි සපරියංකට යන්න ඕනේ. නමුත් අර සරුවඥ දේශනා සතිපට්ඨාන සූත්‍රය හැම වෙලාවෙම මතක් කරන්නේ ආනාපාන සති භාවනාවෙන් නිසා අපි දේශනා විලාසයට ගෞරව කිරීමක් වශයෙන් තමයි මේ පරියංකය ගැන කතා කරේ. ඒක නිසාම දෝ සිංහලයා බෞද්ධයා භාවනා කියන්නේ පරියංකය කියන අදහසත් තරම් තියෙනවා. ඒක මේ දේශනාවෙත් එහෙමම අනුමත කිරීමක් වගේ තමයි වෙන්නේ. නමුත් ඒක මූල ධර්මානුකූල ඉදිරිපත් කිරීමක් බව කාරුණිකව මතක තියාගන්න ප්‍රායෝගිකව නම් කරන්න තියෙන ඉස්ලාම සක්මන් කරලා පරියන්කේ. සක්මන පැයක් කරනවා පරියන්කේ පැය. මේ විදිහට අපි කාලසටහනෙම පැය 13ක් දක්වලා තිනවා. ඒ රෑ 9 10 පැයත් සක්මනකට හෝ පරියන්කට යොදාගත්තොත් පැය 14ක කාලයක් මේ භාවනා වැඩමුළුවේ Tamanට මේ සතිය පිහිටීම සඳහා යොදන්න පුළුවන්. ඒක බොහෝම මේ ඝන බහලව සතිය පිහිටවන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි. ඊට අමතර කාලය කියන එක අපි කියන්නේ එදිනෙදා වැඩවලදී සතිය පිහිටවීම. එදිනදා වැඩපිළිවෙලදී සතිය පිහිටීම සඳහා අපි ඊයේ අවස් ලොකු ස්වාමීන් වහන්සේගේ මේ ඉන්න අවස්ථාවේදී සාකච්ඡා කරන මතක් වුණේ කාරණා තුනක් මතක් කරන්න පුළුවන් නැවතිල්ලේ කරන්න. යෝගාවචරයක් වගේ නැවතිල්ලේ වැඩ කරනකොට ඉබේම සක්මන මේ මේ සතිය පිහිටිනවා. දෙක තමයි නිස්සද්දව කරන්න. මේ නිස්සද්දව කියනකොට මම තව එක වාක්‍යයක් එකතු කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි නැත්තම් කුද්දේපාන්දර 4 ඉඳලා හැන්දෑවේ 10 වෙනකන් තමන්ගෙන් නිකුත් වෙන සද්ද වලට ඇහුම්කන් දෙන්න. මේක විශාල භාවනාවක්. අපි කොච්චරක් අනවශ්‍ය සද්ද කරනවද කියලා. ඒක ගැන ඇත්තටම ලොකු සංසි ගොඩාක් හිතලා කරලා තමයි ඔය ප්‍රධාන කාර්යය හදලා තියෙන්නේ. උන්වහන්සේ නම් වශයෙන් සඳහන් කරා ගිහිල්ලා වාඩි වෙච්චාම හරියට කූඩාරමක් ගහන්න හදනවා වගේ සද්දේ. බස බස ගාලා මේක එලාගෙන අවුලක් ඇති කරගන්න. ඉතින් මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ Taman සූදානම් වෙලා එකට යනවනම් ළඟ ඉන්නේ එතකොටමත් භාවනා පටන් ගත්ත කෙනෙක් කියලා හිතාගෙන Tamanගෙන් කිසිම සද්ද අහුලම් පාරක්වත් නොවන විදිහට තැම්පත් වෙන්න පුළුවන් නම් අන්න අපි කියන යෝගාවචර ගතියක් තියෙනවා. එතකොට මේ අපිට කවදා හරි මේ පින කරනවා නම් කවදා හරි නිස්සද්දතාවයේ ආනිසංසක් වශයෙන් ලැබෙවි. එහෙම නැත්නම් අපිට කිසිම දෙයක් ගෝසා කරන්න බැරි නම් අපිට කිසිම තැනක නිස්සද්දතාවයක් නම් විපාකයක් වශයෙන් හෝ ආනිසංසයක් වශයෙන් ලැබෙන එකක් නැහැ. නිසා කලබල කරන්නේ නැතුව ඉතාම tempත්ව නිවි හැනිල කරනකොට ඒක ලයක් බවටපත් වෙනවා ලතාවක් බවටපත් වෙනවා සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා සඳහන් කර තියෙන රහතන් වහන්සේලාගේ සිනිදු තෙල් ධාරාවක් සේ වාජනයකට තෙල් වැක්කනකොට නූලට වැක්කනකොට තේරෙන්නේ නැහැ ඒ වගේම ගලන කොටත් තේරෙන්නේ. ඔය වතුර එහෙම නෑ. වතුර නිතරම එහාටයි මෙහාටයි සද්ද කර කර තමයි දුවන්නේ. ඒ නිසා අපේ අර වතුර ස්වරූපේ තෙල් තත්යකට ඝන බහල කරගන්න මේක පුරුදු වුණොත් නැත්නම් මට කියන්න පුළුවන් ඕනෙම අපි කියනවා මාළු කඩේට ගියත් තමන්ගේ නිකුත් වෙන සද්ද වලට තමන්ගේ හිත තියාගන්න පුළුවන්කම තියෙනවනම් ඉබේම තමන්ට අරණ්‍යයකට ගියා වාගේ හිත බේරගෙන එන්න පුළුවන් වෙයි. කවුරු කොහම කෑ ගැහුවත් කවුරු කොහම රණ්ඩු සරුවල් කරත් Tamanට හිත බේරගෙන ඉන්න බෑ. Tamanගේ කට Tamanගේ සද්දේ පිට වෙච්ච තැන ඉඳලා තමයි බාහිර සද්ද Taman එක ඇවිලෙන්නේ පැටලෙන්නේ. ඉත පුළුවන් තරම් නිශ්ශබ්ද වෙන්න ඕන. නිශ්ශබ්ද වෙනවා කියන එක අදහස් කරන්නේ Tamanගෙන් පිට වෙන සද්ද වලට අහුම්කම් දෙන්නේ. එතකොට වාසියකුත් හම්බ වෙනවා. තව කවුරු මොන සද්ද කෙරුවත් Tamanට නැහැ යන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා අනුන්ට ඇවිල්ලා Tamanට බාධාවක් කරන්න බැරුව යනවා. තමනුත් අනුන්ට බාධා කරන්න ප්‍රතිපත්තියක් වශයෙන් ඒක භාවනා මධ්‍යස්ථාන විතරක් නෙවෙයි ඕන තැනක ඒ මොකද අපේ දවසක් ඇතුළත වැඩියෙන්ම ශක්තිය හානි සිද්ධ වෙන්නේ කටේ. අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි කායිකව දුස්චරිත තුනයි කරන්න පුළුවන් වෙන්නේ වචී දුස්චරිත හතරයි කායික දුස්චරිත තුනම හරි අමාරුයි පින්වත්. සතෙක් මරනවා කියන එක අමාරුයි. හොරකමක් කරනවා කියන එක අමාරුයි. කාම මිත්‍යාචාරය හරි අමාරුයි. නමුත් මේ කටේ තොලේ ගෑවෙන්නේ නැතුව කියන සම්පප්පලාව සතෙක් මරණ තරම්ම අකුසල කර්මයක්. කොච්චර සිල් රැක්කත් කොච්චර භාවනා කරත් ඒ සම්පප්පලාපේ අඳුරන්නේ නැත්තම් බොරුව කේලම පරස වචනේ අඳුරන්නේ නැත්තම් ඉන්නේ ලාහට ගෙම්බෙකුතු කරන්න වගේ කවදාකක් ගුණයක් එන්නේ. ඒ නිසා අපේ සාසුන් වහන්සේට නමක් දෙනම මුනි කියලා. මුනිවරයා. මුනි කියලා කියන්නේ කතා කරන්නේ. උන්වහන්සේට වැඩ ඔක්කොම හරිනම් උන්වහන්සේ නිශ්ශබ්ද වෙනවා. උන්වහන්සේ වචනේ හඬ නගන්නේ. සද්ද බිඳින්නේ කාට හරි මොනාරි හදන්න කියන්න ඕනොත් පමණයි. අදිවාසේතු භගවතුන්නී භාවේන කියලා තමයි පොතේ සඳහන් වෙන්නේ. වැඩේ හරිනම් උන්වහන්සේක ඉවසාව දාරන්නේ තූෂ්ණිම් භාවේ. අපි එහෙම නෙවෙයිනේ. අපි හරියට කතා කරන වැරදුනක් කතා කරනවා. දැන් මෙතන ඕන කමන්නේ. උගාක ඒ භාවනා ශාලාවේ ගහලා තියෙන උපදේශපන්ති හරි හොඳයි. සල්කිලිමත් වෙන්නේ මුළු මුළු දවසම භාවනා ශාලාවේ ඉන්නවා කියලා හිතන්න. අරණ්‍යම භාවනා ශාලාවක් කියලා හිතන්න. ආන්න එතකොට Tamanට ඒ නැවතිල්ල වැඩ කිරිල්ලත්, නිස්සද්දව වැඩ කිරිල්ලත්, සතියෙන් වැඩ කිරිල්ලත්. slowly, mindfully, silently කියනවා SMS. උන්නෝක පුරුදු කරගත්තා නම් ඕනේ කලබල තැනක තමන්ගෙන් නෑ බාධා වෙන්නේ. ඒ වගේම තමන්ට අනුන්ගෙන් ඉන බාධාවලුත් අඩු වෙනවා. ඉතින් ඒකෙදී මේ සතියෙන් වැඩ කරනවා කියලා කියන්නේ එකවරකට එකයි කරන්නේ ඒකට මුළු හදින් කරනවා. අපි කලින් ගත්ත උපමානයක් මම දැන් මෙතන. මම දැන් මෙතන ඉන්නවා නම් ඒ කියන්නේ අපි සතියේ තමයි. වෙන විදිහට කිය တဲ့ කී මම දැන් මෙතනින් නැත්තම් අපි ඇත්තටම කියන්නේ ජීවත් වෙනව නෙවෙයි ජීවත් වෙන්න උත්සාහ කරනවා විතරයි. යම්ම චිත්තක්ෂණයක අපි ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණේ විතරයි. ඒ වගේම යථා භූත ඥාන දර්ශනය කියන්නේ ඇත්ත ඇති හැටි තියෙන්න පුළුවන් එකම මේ ස්ථානේ මම දැන් මෙතන. මගෙන්තර වෙන කවුරු ගැන හිතුවත් ඒක කවදාකවත් ඇත්ත ඇති හැටි නෙවෙයි. මේ මොහොතෙන් තොරව ඊයේ හෙට ගැන කොච්චර වෙහස නිසා හෝ අවශ්‍යතාව නිසා කල්පනා කරත් ඒක ඇත්ත ඇති ඇති නෙවෙයි. ඒ වගේම මෙතන ඉඳගෙන මෙතන ගැන හිත තියන්නේ නැතුව වෙන කොතන ගැන හිතුවත් ඒක නිකන් බහුබූතයක් විතරයි, මනස්ක මානසික මනස්කාරයක් විතරයි, හිතලුවක් විතරයි. නමුත් අපේ දවස මේ වාගේ නෙවි ගත කරනවා නම් බලන්න අපි කොච්චරක් අන්‍ය විහිිත වෙලා මෙතනින්තරව මගෙන්තරව මේ ස්ථානෙන්තරව ගත වෙනවා. ඒ නිසා මේ මේ මහායාන බුද්ධ ආගම පිළිබඳව ලියවිච්ච පොතක ලියලා තියෙනවා. දැන් නෙවෙන්නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි මේ මොහොත නෙවෙන්නම් කවදද යකෝ දැන් මෙතන නෙවෙන්නම් කොතනද යකෝ මන් නෙවෙන්නම් කවුද යකෝ කියලා අහලා ඒ සේරම යක්කෝ තමයි. මනුස්ස ස්වරූපයට ගන්න නම් මම දැන් මෙතන. ඉතින් ඒකට ගන්නවා කිව්වහම ලාහට ගෙම්බෙකුතු කරනවා. එකක් ගන්නකොට දෙකක් පයින්. ඉතින් මේ එකලස් තුන අපිට හරි අපහසුකටපත් වෙලා තියෙනවා අමාරුයි. නමුත් ඒකේ ඒ තරම්ම තද බල ප්‍රශ්නයක් නැහැ. හොඳට අපේ මතයේ අතීතයේ මතකයේ දුවන්ඩ අපි අවුරුදු 4 5 6 7 කාලේ අපි හිතේ තන්නේ කර මම දැන් මෙතන. මේ අපි ඉගෙන ගත්තයි කියලා. නම්බු ලැබුවයි කියලා. වැඩිමහල් උණයි කියලා මොකද වෙලා තියෙන්නේ? අර සේරම පටලවාගෙන. දැන් අපිට හිතා ගන්නවත් බෑ මම දැන් මෙතෙන්ට යන්න. ඒකයි අපි මේ පොඩි බබාලා බලන්න ආසයි. මොකද මේ කට්ටියට කොච්චර කෙරුවත් එක දෙයයි එක වෙලාවට ඒක කරනවා. එතකොට මම දැන් මෙතන. හරි සුන්දරයි. හරිම සරලයි ජීවිතේ. නමුත් අපි මේ සංකර භාවයේ තමයි අපි බොහොම ලොකු දායාදයක් විතර එකතු කරගෙන තියෙන්නේ. ඉතින් සම් පුළුවන් තරම් අර ලදරු මනස, පිවිතුරු මනසක් ඇති කරගෙන මම දැන් මෙතන කටයුත්ත කරනවා නම් මේ භාවනා මධ්‍යස්ථානවල ගාක් වෙලාවට තම තමන්ගේ වැඩ කරගන්න තියෙන්නේ. නැවතිල්ලේ වැඩ කරනකොට මම දැන් මෙතන ඉඳ ලේසියි. ඒ වගේම නිස්සද්දව Tamange වැඩක් කරනකොට මම දැන් මෙතන ඉඳ ලේසි. ඒ නිසා දෙතුන් දිනක් කතා කරනකොට හුඟක් වෙලාවට සතිය කැඩෙනවා. වේගයෙන් ප්‍රයෝජනේ සලකලා වැඩ කරනකොට සතිය කැඩෙනවා. ඒ නිසා එදිනදා ජීවිතේ අපිට ගොඩක් චෝදනා තියෙනවා කරන්න බෑ. නමුත් මේ වගේ තැනකදී ඒක අපි පුරුදු කරගත්තොත් අපිට ඒක ඇත්තට ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේතන හිතාගන්න අපිට හම්බෙච්ච සුද්ධ අවස්ථාවක් මේ පුළුවන් තරම් වැඩ නැවතිල්ල කරනවා. මේ සතියෙන් කරනවා, නිස්සද්දව කරනවා. දොරක් අරිනකොට ඒ වගේම වැසිකිලි කැසිලික වැඩ කරනකොට, ඇවිදිනකොට, දාන ටිකක් වළඳනකොට හැම වෙලාවකදීම. ඒක හොඳට මේ සරුවචනාංශිකයේ ඔය දෙචිස් මහ පුරුෂ ලක්ෂණ විස්තර කරන සූත්‍රවල පුදුමාකාර විදිහට සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේ බුදු බව පේන්නේ හුඟ දෙනෙක් හිතන විදිහට 18 රියන් වංශාවත් ඔය සවන ප්‍රභාව මාලාව නිසාවත් නෙවෙයි උන්වහන්සේගේ වැඩපිළිවෙල දිහා බලනකොට පුදුමාකාර පිරිච්ච ගතියක් සම්පත්‍ති කර ගතියක් ඇතුළට නැමිච්ච ගතියක් ඉතින් අපි ඒක නෙමෙයි අනුගමනය කරන්න හදන්නේ අපි ළඟ තියෙන දැනට කලබල ගති වෙන්න පුළුවන් අඩුපාඩු ගති වෙන්න පුළුවන් පිටට නැමිච්ච ගතිය වෙන්න පුළුවන් මේ විපස්සනාව කියලා කියන්නේ ඒව නැවතත් ඇතුළට නමා ගත්තට පස්සේ මේ පරිසරය දෙන්න හදන්නේ ඒකට ආරස්සාවයි කාටවත් එන්න දෙන්නේ නැහැ. ඉන්නේ ඔක්කොම යෝගාවචරය පමණයි. ඒ කටයුතු ලොකු ස්වාමීන් වහන්සේගේ ඒක මම දන්නේ කොහොම අපි ජීවිතේ ස්තුති කරන්න කියලා මම සිව්පසෙන් සලස්කන්නම් කිව්වා. මම ඔයත්තන්ට සිව්පසෙන් සලකන්නම් කිව්වා. ඉතින් ඔයිට වැඩිය මොනවද අපට පෙරපින් තියනයි කියලා තේරුම් අරගන්න තියෙන හේතු සාධක. ඔය ඇති හොඳටම. ඉතින් ඒ කාලේ අපි උපරිම මේ භාවනා කුසලයේ නැත්නම් භාවනා දක්ෂතාවය ලබා ගැනීමට පරියංකේදීත් මම දැන් මෙතන සක්මනේදීත් මම දැන් මෙතන එදිනදා ජීවිතේත් මම දැන් මෙතන කරන යනකොට මේ අත්තන්ට සහතික වශයෙන් මට කියන්න පුළුවන් මෙච්චරයි පරියංකේ ගැන කොච්චර ඔය ආසාවෙන් කටයුතු කරත් වඩාත්ම ජීවිතේට හරියන සාර්ථකත්වය ලැබෙන්නේ එදිනදා වැඩවලදී සතිය පිහිටීමෙන් තමයි ඒක තමයි gedara ගෙනියන දේ අනිත් ඒවා නම් ගෙදර ගියාට මේ තරම් පරියන්ක හතක් සක්මන් හතක් කරන්න හම්බ වෙන එකක් නැහැ. නමුත් එදින්දා වැඩවල සතිය පිටවන්ට දැමතිල්ල කරන්න පුරුදු වුණොත් ඒ ගතිය ගෙදර තොර තත්ත්වෙ මේට වැඩිය කලබලයි. බොහෝ විට Taman දිහාවට ගන්න පුළුවන් ශක්තිය ඊ ගාවට උදව් වෙන්නේ මම හිතනවා හුඟ දිනකොට ඒක මේ දවස් 10 ඇතුළත අත්දැක ගන්න පුළුවන් වෙයි සක්මනේ. ඉන්නේ වදේක හරියොත් තමයි පරියන්කේ හරියන්නේ. ඒ වගේම පරියන්කෙදී එන්න තියෙන්නේ තාමත්ම තද ගැඹුරක්. ඒ නැත්නම් සතියේ සමාධිය එකතු වීම. නමුත් අපිට අර පූර්ව කෘත්‍ය වශයෙන් ඉදිරියදා වැඩවලත් ශක්මනේ සතිය පවත්වාගෙන යන්න පුළුවන් නම් පුදුමාකාර ජීවිතේ ගෝකල් යන පෞරුෂත්ව වෙනස් වීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒක මේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් බාහිර බුද්ධ ශාසනය වශයෙන් පිට කෙනෙක් අපේ දිහා බලලා බුදුහාමුදුරන්ගේ උපදේශපන්ති හැටියට මෙයත් වැඩ කරනව නැද්ද කියලා බලන්නේ අපේ Papuව බලලා සමාධිය තියනවාද කියලා බලලා නෙවෙයි. අපි කාට වැඩ කටයුතු කරන ස්වභාවය. සක්මන් කරන ස්වභාවය. පරියන්කයට ගියාට පස්සේ ඉතින් ඒ ඉරියව් පේන්නේ නැහැ. නිසා බාහිර සාසනය, අභ්‍යන්තර සාසනය කියන මේ දෙකටම අපිට දෙන්න පුළුවන් ලොකු ආදර්ශයක් තමයි. ඔය ඉතින් වැඩ කරනකොට සතිය පිටි. ඒකෙදි බාධා වුණාට, වැටුණාට, කැඩුණාට කරුණාකර හිත නරක කරගන්න එපා. ඒක ස්වභාවයි. නමුත් මේක හදා ගන්න ඕනේ. අපි ඒකටයි මේ විශාල ඥාති පිරිසක් අතහැරලා මේ ආවේ විශාල වස්තු පිරිසක් අතහැරලා ආවේ නන්නාඳුන තැනකට ආවේ කියලා හිතාගෙන ඒ විදිහට කටයුතු කරොත් ඉතින් මේ ස්ථාන හදපු එනතම මේ ස්ථාන දැන් අපිට දාන දුන්නේ නැත්තු කවුද කියන අපි දන්නේ මේ කුටි හදපු ඇත්තෝ කවුද කියන දන්නේ නමුත් ඒ ඇත්තන දිවා රාත්‍රී පිම්පිරෙනවනේ කොහොමද අපි හැම චිත්තක්ෂණයක්ම ගත කරන්නේ මේ කියන සමය සීලෙ පිහිටලයි ඔය කියන සතිය පිහිටවන්නයි එතකොට එයත් නොදන්නා තාලයකට එයත් තම පිසිදෙනවා ඒ වගේම අපටත් ලොකු කෘතගුණ සැලකිීමේ අදහසක් ඇති වෙනවා. අනේ මේ ඇත්තු මේ විදිහට උදව් කරන්නේ මේ සරුවච්චන් ආහන්සේ ලෝකේ පහළ වෙච්ච නිසානම උන්වහන්සේ මේ දේශනා කරලා අදිෂ්ඨාන කරපු නිසානේ අදත් අපි මේ බුද්ධ විඳින්නේ කියලා විශාල මේ ලොකු පරිතරේ පරිසර මේ පද්ධතියකට සම්බන්ධ වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ පුංචි සතිය තුලින් අර සේරම කෘත්‍ය සිදු වෙන නිසා ਸਰුවත් යනසේ පිරුණම් පහන්ට අන්තිම වචනේ සඳහන් කරේ අප්පමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරා අනිකුත් සියලුම ධර්මයෝ වැය වෙනසුලුයි ඒවා අනිත්‍යයි අනිවාර්යයෙන්ම අනිත්‍යයි මේ අප්‍රමාද ධර්මය පුළුවන් තරම් ආරක්ෂා කළොත් සරුවච්චන් වහන්සේ එක්ක වැඩ ඉන්නවා වගේ ධර්ම ආරක්ෂාව ලැබෙනවා වාගේ භාවනා කරන ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා භික්ෂු සංඝයා වශයෙන් ගන්නට වැඩෙනවා ඒ නිසා මේ දවස් 10 ඇතුළත මේ උපදේශ ටික ලබාගෙන සෑම කෙනෙකුටම ජීවිත රත්නයේම ආලෝකමත් කරගෙන තමන්ගේත් අභ්‍යන්තර බාහිර සාසන වඩා වර්ධනය කරගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පැයක හඳුන්වා දීමේ දේශනය මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ සම්බන්ධව කිව යුතු කළ යුතු යමක් තියෙනවනම් හවස එකහමාරට නැවත රැස් වෙලා අපේ අත්දැකීම් ගලපලා සම්බන්ධ කරලා ප්‍රශ්න මේ පිළිතුරු වැඩ පිළිවෙලකින් හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපි අපි සත්‍ය පිහිටියම යමු. නමුත් හමාර කරන්න ඉස්සෙල්ලාම මතක් කරන්න කැමති ඒ එකමාර වෙන තෙක් හෝ මේ ලැබිච්ච උපදේශ මත කරගෙන යෑමට අපහසු විදිහේ යම් දුෂ්කරතාවයක් අපිට ලොකු සාමාන්‍යයෙන් පවර පැවරුම අනුව ආයතනයේ වශයෙන් අඩුපාඩු මොනවාරි කිය යුතුමක් තියෙනවා නම් අපි මේ වෙලාවේ නතර වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මෙතනින් විසිරී යනවා අපේ ඊගාව වැඩපිළිවෙල සඳහා. ඒ කිව යුතු කළ යුතු අත්‍යවශ්‍යමක් තියෙනවා නම් මම සාදරව ඉල්ලා සිටිනවා මතක් කරන්නයි කියලා. දෙ. ඔව් මේ තියෙන <clears throat> සාමාන්‍ය වන්දනා ක්‍රමයට අපි හත අට විවේක කරලා තියෙනවා. එතකොට ඔක්කොම දැන් ආපේ 7යි 8යි වෙලාව මේ අපේ කාලසටහන විවේකයි. මම හිතන්නේ මෙහෙත් මේ හවස වන්දනා තියෙන 7යි 7මාරය අතර. ආයත තියෙන. ඒ එහෙමනම් අපිට ඊයේ තිබුණේ හැබැයි 6ට නෙමෙයි. 6ට දියේ තිබේ. ඉතින් එහෙමනම් ඒකේ කාලසටහන බලන්න ඒ පැය එහාට මෙහාට කරගන්න වෙනවා අපිට. මේකේ තියෙන්නේ 6 ඉඳලා 7 දක්වා වාඩි වෙලා භාවනාව 7 ඉඳලා 7:30 දක්වා මේ ඇන්දෑ වන්දනා. එතකොට උදේ 6 ඉඳලා 6:30 වෙනකන්ද තියෙන්නේ මේ වන්දනාව. මෙහි 6 ඉඳලා 6 කී වෙන කොච්චර වෙලා යනවද? 6:00 වෙනකන්. ඔව් ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ 6 ඉඳලා 7 වෙනකන් අපි ඒකට තියන්න වෙනවා මේ වන්දනාවට සම්බන්ධ වෙන එක බොහොම හොඳයි. දවසකට සැරයක් ඒ ගත කරන එක වටිනවා. ඊට පස්සේ මේ ඔය පැයක පරියන්කයක්. ඊට පස්සේ අටේ හත මේ හතයි 30 ඉඳලා 8යි 15 දක්වා තියෙන්නේ ටී ඉන්ටර්වල් එක කියලා. ඉතින් ඒ විදිහට මම එන කාලසටහන හරි ගසලා දෙනවා ඇඩ්ජස්ට් කරලා. හයට තියෙනවා වන්දනාවට සම්බන්ධ වෙලා ඊටු පැයක් තියාගන්න පුළුවන් මේ පරියන්කයකට. ඊට පස්සේ අටට එකතු වෙනවා මේ ටී එකට පස්සේ ටී ඉන්ටර්වල් එකට පස්සේ එකතු වෙනවා මේ ධර්ම දේශනාවකට. එහෙම ගැලපෙනව නේද? ධර්ම දේශනා කරන්නේ දානශාලාවේ. මෙතන කරන්නේ කමඨාන් සුද්ධ කිරීම පමණයි. දැනුත් මේ අද මේ කතා කරපු එකත් ඒ කමඨාන් ශේත්‍රයට තමයි වැටෙන්නේ. අපි පළවෙනි දවස් දෙක තුනේ බලාපොරොත්තු වුණා පොදුවේ කමඨාන් සුද්ධ කරන්න ඊට පස්සේ එක එකනා පුද්ගලිකව හම්බෙලා කරන එක පස්සේ මේ ලයිස්තු අස්සම් කරලා පස්සේ කරනවා. So, so far I was talking about the instructions to the uh, Singlish speaking group and there is an invitation for uh, talk in English also. So today I don't have any time as such because I have, have three talks I have to give in the Singlish medium. Tomorrow 10 o'clock I thought of giving a talk to the English medium. So is it okay for me to announce now or what must be the procedure to inform others? Can you take the responsibility? Okay. Then 10 o'clock we will be meeting here and give a formal talk. And if necessary, we will take about 10, hour, 10 minutes to, for the discussion, uh, for the experience and the day-to-day -day difficulties. And um, so daily we will be meeting on the English medium uh, 10 to 11. Not today. Today I will take time for the Sinhalist group. that uh, schedule is in uh, English. I can give you one, and uh, that will be the. But this is the, what I can spare one copy, and there we will have a little adjustment whereby we have put um, six to seven sitting and seven to seven thirty evening puja. It must be other way around. Evening six six thirty usually evening puja, and then after you can go for a sitting. And eight, but uh, you have to make note. Uh, 1 to 1.30 I have put question and answer session. That is for the Sinhalese group. And the, the evening 8 o'clock talk also in Sinhalese group. It's written in English, but uh, it is meant for the Sinhalese group. Only the adjustment you have to make for the sitting and walking, no problem. It is common. For the English-speaking group, 10 to 11, I will be available for you. You will be meeting here. to give a formal Dhamma talk. So that is as far as the announcement is concerned, you will take care about. හොඳයි එහෙනම් අපේ උදේ පැය වැඩ පිළිවෙල මෙතනින් સમાપ્ત වෙනවා. අපි ඊට පස්සේ යනවා ඊගාවට තියෙන මේක සක්මන් භාවනාවෙන් පස්සේ පැයක් වාඩි වෙන්න පුළුවන්. දානෙට ඉස්සලා.